නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යස්මින් බ්‍රාහ්මන සමයේ කාමරාග පරියුක්ති තේන චේතසා විහෙරති කාමරාග පරේතේන uppannassaca කාමරාගස්ස නිස්සරණං යතා භූතං නප්පජානාති අත්තත්ම්පි තස්මින් සමයේ යතා භූතං නප්පජානාති නපස්සති පරත්තම්පි තස්මින් සමයේ යතා භූතං නප්පජානාති නපස්සති උභයත්තම්පි තස්මින් සමයේ යතා භූතං නප්පජානාති නපස්සති දීගරත්තං සජ්ජායකතාපි මන්තානප්පටි බන්ති පගේව අසජ්ජායකතා සේයතාපීති සදා බුද්ධ සම්පන්න පින්වත්නි හැමදෙනාම සූදානම් වෙන්නේ තමන් ගැන විමසමින් ධර්මය ශ්‍රවණය කරන්න තමන්ගේ ක්‍රියාකාරීත්වය ගැන විමසමින් ප්‍රත්‍යවේක්ෂාවක් ආකාරයට ධර්මය ශ්‍රවණය කරන්නටයි හැමදෙනෙක්ම සූදානමින් ඉන්නේ එය තමයි අර්ථ සංවේදීව ධර්ම පරිසංවේදීව ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. එතකොට තමයි එම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම විමුක්තායතනයක් බවට පත් වෙන්නේ. විමුක්තායතන සූත්‍රයේදී සඳහන් කරනවා ධර්ම ශ්‍රවණය කිරීම වගේම ධර්මයේ දේශනා කිරීමත් වෙනත් මේ නිවන් දොරටු විවර වෙන්න හේතු වෙන කාරණාවක් කියලා. කොහොම නමුත් කවදා හරි දවසක අපිට අපිව තේරුම් ගැනීමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් අපිව තේරුම් ගැනීම සඳහා තමයි අපි සියලු දේ කරන්නේ. මේ වෙනකන් කලා වූ යමක් තියෙනවා නම් ඒ සියලුම දේ සිද්ධ කරන්නේ අපි අපිව තේරුම් ගන්න තමන් තමන්ව තේරුම් ගන්නට. ඒ සඳහා බාධා වෙන කරුණු බොහෝමයක් තියෙනවා. කොහොම නමුත් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළ උතුම් ධර්මය අපිට අපිව තේරුම් ගැනීම සඳහා මොනවට උදව් කරනවා කියන කාරණාව මොකද කළ යුතු සියලු දේ ගැඹුරට හිතා ගැඹුරට තමන්ගේ ක්‍රියාකාරීත්වයන් දැනගන්න අපේ පින්නනේ අපේ ක්‍රියාකාරීත්වයන් ඊටාම ගැඹුරෙන් ගැඹුරට දැන ගැනීම සඳහා හැම නිමේෂයකම අවශ්‍ය කරන මානසික වේගයන් නිර්මාණය කරන්නට හැම වෙලාවෙම බුදුරජාන් වහන්සේගේ ධර්මය අපිට උදව් කරනවා. ඉතින් අපි ඒ විදිහට මේ අත්‍යවශ්‍ය කාරණාව सिद्ध කරගත්තේ නැත්නම් අපි හැමදාම වාසය කරන්නේ මුලාවටපත් වෙලා. එහෙම මුලාවටපත් වෙලා වාසය කරනකොට අපේ නොයේකුත් ආකාරයේ වැරදි සිතුවිලි ඇති වෙන බව මේ පින්නන්තය දන්නවා. එහෙම වැරදි සිතුවිලි ඇතිවීම අපේ ජීවිතය සාර්ථක කරගන්න හේතුවක්ම වෙනවා. මොකද මම එහෙම කියන්නේ අපේ ජීවිතය වැරදි අදහස් වලින් පිරුණොත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්ලාපාදී බොහෝ දේවල් වලින් අති මහත් වූ කරදරකාරී තත්යකට පත් වෙනවා. ඒක නිසා වෙන්න අපි ධර්මය හොඳින් හදාරලා අපේ ජීවිතය හොඳින් තේරුම් අරගෙන කටයුතු කරන්නට අත්‍යවශ්‍ය කාරණාවක් බව හැම වෙලෙම මෙනෙහි කරන්නට ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම අපිට ලොකු අනර්ථකාරී තත්ත්වයන් සිද්ධ වෙන හින්දා. ඉතින් අද දවසේ අපි මාතෘකා කරගත්තේ වැඩි ප්‍රකට සූත්‍ර ධර්මයක් නෙවෙයි. නමුත් හැබැයි හැමදාම අපි මතක් කරනවා වගේ මහා විශාල යහපතක් මේ හැම සූත්‍ර ධර්මයකින්ම සිද්ධ වෙන්නේ ඒ ඒ තැන්වලදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හැම වෙලෙම නිවන්ම අරමුණු කරගෙන දේශනා කරලා තියෙන එක එක ක්‍රමවේදයන් හින්දා. ඉතින් මේ සූත්‍ර ධර්මය ගැන එහි මූලාශ්‍ර ගැන මතක් කරන්නට ඕන නැතිනම් මේ සංයුක්ත නිකායේ මහා වග්ග පාළියේහි බොජ්ජංග සංයුත්තේ සංයුක්ත නිකායේ මහා වග්ග පාළියේ බොජ්ජංග සංයුත්තේ සාකච්ඡ වග්ගයේ තියෙන පස්වෙනි සූත්‍රය තමයි සංගාරව සූත්‍රය කියලා කියන්නේ. මහා වග්ග පාළියේ බොජ්ජංග සංයුත්තේ ඒ කියන්නේ සංයුක්ත නිකායේ මහා වග්ගපාළියේ බොජ්ජංග සංයුත්තේ සාකච්ඡ වග්ගයේ තියෙන පස්වෙනි සූත්‍රය තමයි සංගාරව සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ නිධාන කතාව ගැන චුට්ටක් අපි මතක කරමු. තාම කෙටි නිධාන කතාවක් තියෙන්නේ. ඒ කියන්නේ මේ සංගාරව බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා මේ හරි අමුතු ප්‍රශ්නයක් තමයි අහන්නේ. යම් හේකින් සමහර වෙලාවල් වලදී බොහෝ කාලයක් සජ්ජායනා කරපු මන්ත්‍රයෝ පවා වැටහෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ සමහර වෙලාවල් වලදී බොහෝ කාලයක් සජ්ජායනා කරපු මන්ත්‍ර වැටහෙන්නේ නැහැ. ඉතින් බ්‍රාහ්මණයන්ට තියෙන මන්ත්‍රනේ ඒ වගේ තියෙනවා යම් යම් කරුණු අපිට ගණන් වගේ හරියට නිකන්. එතකොට ඒවා වැටහෙන්නේ නැහැ. එතකොට සත්‍යයනා නොකරපේ වගේ නැතිනම් කියන්නම දෙයක් නැහැ. ඒ කියන්නේ බොහෝ වශයෙන් භාවිතා කරපේවා වැටහෙන්නේ නැති වෙලාවල් එනවා සමහර වෙලාවට. එතකොට එහෙම නැති දේවල් ගැන කියන්න දෙයක් නැහැ. ඒකට හේතුව මොකක්ද? මේ ඒකට ප්‍රත්‍ය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේකට හේතුව මොකක්ද? කාරණා මොකක්ද කියලා. එයි එහෙම වෙන්නේ කියලා. එන්නත් මේ අපේ ජීවිත ගත්තහමත් අපිටත් ඒ වගේ තියෙනව නේද? සමහර දවස් හරීම හොඳින් හැම දෙයක්ම වැටහෙන තමන්ගේ ජීවිතය ගැනත් ඊටත් වැඩිය හදාරපු දේවල් ගැනත් නිකන් निराවුල් මනසක් සමහර රාවට තියෙනවා වගේම සමහර දවස්වල හරීම අවුල්ව ගිය මනසින් යුක්තව තමයි වාසය කරන්න සිද්ධ වෙන්නේ. කිසිම දෙයක් හිතන දෙයක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ, මොකක්වත් නැහැ, තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. පැටලෙනවා දවසමත් අසාර්ථක වෙනවා අන්න එහෙම ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් විමසපුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් කොයි වෙලාවක හරි කාම රාගයෙන් මඩනා ලද්දේද කියන්නේ කාම රාගයෙන් කාම රාග පරියුක්තිතේන චේතසා විහෙරති කාම රාග පරේතේන පරිඋත්ථේන කියලා කියන්නේ කාමරාගය විසින් ග්‍රහණය කරලා කියන එක. එතකොට කාමරාගයට අනුගත වූ කියන තේරුම තමයි කාමරාග පරේතණය කියලා කියන්නේ. එතකොට කාමරාගයට ග්‍රහණය වෙලා කාමරාගයට අනුගත වෙලා එතකොට මෙන්න මෙවැනි වෙලාවක ඒ වගේ සිද්ධ වෙලා තියෙන වෙලාවක මේ උපං කාමරාගය දුරු කරන්නට තත්තු පරිද්දෙන් දන්නේ නැද්ද? එහෙම වෙලාවක ඒ උපං කාමරාගය දුරු කරගන්න යාට යථාභූතව දන්නේ නැද්ද? uppannassaca kamaragassa nissaraṇaṃ yathābhūtaṃ nappajānāti. හරිද? එතකොට මේ බ්‍රාහ්මණයා මේ විදිහට දේශනා කළා මේ බ්‍රාහ්මණය අහපු නැති දෙයකටත් උත්තරයක් සපයනවා. ඒ විදිහට කාමරාගයෙන් දුරු කිරීම තත්ත්ව පරිදි දන්නේ නැත්නම් යන්න එවැනි කාලයකදී තමහට තමාට කරන්න ඕන වැඩ තමන්ගේ යහපත වෙනුවෙන් කරන්න ඕන වැඩක් තියෙනවා නම් අන්න ඒ වැඩද තත්ත්ව පරිද්දෙන් දන්නේ නැහැ දන්නේ නැහැ දකින්නේ නැහැ අනුන් සඳහා කළ යුතු යම් යහපත් කර්තව්‍යයක් තියෙනවද ඒක දන්නේ නැහැ දෙපැත්තටම දෙපැත්තටම කළ යුතු යම් දෙයක් තියෙනවද? ඒක දන්නේත් නැහැ. හ්ම්. උභයත්ත කියලා කියන්නේ ඒකයිම දෙආකාරයටම කළ යුතු අර්ථවත් වැඩක් තියෙනවා නම් ඒක තේරෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි බොහෝ කාලයක් හදාරපියම් ධර්මයක් තියෙනවද? ඒ ධර්මයක් වැටහෙන්නේ නැහැ. එහෙනම් ඉතින් හදාරපු නැති දේවල් ගැන කවර කාරණාවක්ද කියලා. එහෙනම් කාමරාගයෙන් මැඩගෙන ගිය වෙලාවක්. ඒ වගේම පුනච පරම් බ්‍රාහ්මණ යස්මින් සමයේ ව්‍යාපාද පරිඋත්ථිතේන චේතසා විහෙරති ව්‍යාපාද කරේතේන uppannassaච ව්‍යාපාදස්ස නිස්සරණං යථා භූතං අප්පජානාති අත්තත්තම්පි තස්මින් සමේ යථා භූතං නප්පජානාති න පස්සති පරත්තම්පි තස්මන් තස්මින් සමේ යථා භූතං නප්පජානාති න පස්සති උභයත්තම්පි තස්මින් සමේ යථා භූතං නප්පජානාති න පස්සති ඉතින් ඒ විදිහටම මේ ව්‍යාපාදයෙන් වැඩගෙන ගිය වෙලාවටත් තමන්ට අනුන්ට දෙපැත්තටම යහපත කරන්නවක්වත් අවශ්‍ය දී වැටහෙන්නේ නැහැ විතරක් නෙවෙයි දීගරත්නම් සජ්ජායකතාපි මන්තා නප්පටිබන්ති පගේය අසජ්ජයකතා සියතාපි. ඉගෙනේ නම් බොහෝ කාලයක් ව්‍යාපාදයෙන් යට වෙලා ගියත් බොහෝ කාලයක් තිබුණා වූ භාවිතා කරපු යම් ධර්මයක් තියෙනවාද ඒක වැටහෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ එහෙමනම් ඉතින් බොහෝ කාලයක් භාවිතා කරපු නැති දෙයක් ගැන කවර කතාවක්ද කියලා. ඊළඟට තීන මිද්ද පරියුක්තිතේන චේතසා විහෙරති තීන මිද්ද පරේතේන. මේ විදිහට උද්දච්ච කුක්කුච්ච පරියුක්තිතේන චේතසා විහෙරති උද්දච්ච කුක්කුච්ච පරේතේන. විචිකිච්ඡා තියෙන ධර්මතාවයත් ඒ විදිහටම දේශනා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්න ඕනේ. මේ නීවරණ ධර්මයන් ගැන දේශනා කරා දැන් අපි බලනවා කොහොමද මේ නීවරණයන්ගෙන් යට කරගෙන මැඩගෙන ගිය වෙලාව යම් කිසි කෙනෙක්ව නීවරණයෙන් යට කරගෙන මැඩගෙන ගිය වෙලාවේ ඒකෙන් අයින් කරගන්න තේරෙන්නේ නැත්නම් ඒ වෙලාව හරි. අන්න එවැනි වෙලාවක තමයි තමන්ට අනුන්ට දෙදෙනාටම යහපත කරන්නවක්වත් ධර්මයක් තේරෙන්නේවක්වත් නැහැ දන්න ධර්මයක්වත් වැටහෙන්නේ නැහැ කියන එක තමයි දැන් අපි මේ තේරුම් ගන්න ඕනේ. දැන් සංගාරව සූත්‍රයේ මේ පිළිබඳව උදාහරණ දේශනා කරලා තියෙනවා. අපි එකින් එක ගන්නකොට මේ උදාහරණ ගැන සාකච්ඡා කරමු. මේ තියෙන කාරණාව හරියට තේරුම් ගන්නේ කොහොමද අපි? හරිද? මේ තියෙන කාරණාව කොහොමද අපි තේරුම් ගන්නේ කියලා බලන්න පින්වත්නි අපේ මේ නීවරණ වලින් ගැලවෙන්න ඕන කරන වැඩපිළිවෙල අපේ මනසට නැగిලා එන්න ඕනේ. මම ඒකයි කලින්ම මතක් කරේ අපේ පින්නන්ත අයට මේ අපි ගත්තේ ප්‍රවේශයක් විතරයි. මොකද අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. කලින්ම මම මතක් කරා මේ තමන් ගැන විමස විමසා විමස විමසා විමස විමසා ධර්මය ශ්‍රවණය කරන්න කියලා. දැන් ඔන්න වෙලාව ඇවිල්ලා. හරිද? තමන්ට කාමච්ඡන්දාදිය එන වෙලාවේ ඒකෙන් වැඩගෙන ගිහිල්ලා කියලා කියනකොට කාමරාගය විසින් මා යම් කිසි කෙනෙක්ව ග්‍රහණය කරගෙන ආහාරයක් හින්දා ග්‍රහණය වෙන්න පුළුවන්. පුද්ගලයෙක් හින්දාත් ග්‍රහණය වෙන්න පුළුවන්. කුමන හෝ කාරණාවක් හින්දා තමන්ගේ හිත කාමච්ඡන්දයට ග්‍රහණය වෙන්න පුළුවන්. ඒකට නතු වෙන්න පුළුවන්, අනුගත වෙන්න පුළුවන්. එවැනි වෙලාවක ඒකට යට වෙලා ඉඳලා පස්සේ මතක් වුණාට මේ කියන කාරණාව හරියන්නේ නැහැ. ඇයි ඒක ඉතා පැහැදිලි මේ කාරණා සහිතව අපි කතා කරමු. මොකද ඒක ඉතාම පැහැදිලි ඒ වෙලාවෙම නැතුව ප්‍රමාද වෙලා නම් Tamanට කාමචන්දේ යටපත් වෙන්නේ. අර යට වෙලා ඉන්න වෙලාවේ Tamanට අනර්ථයක්, අනුන්ට අනර්ථයක්, දෙදෙනාටම දෙපැත්තටම අනර්ථයක් වගේම අර ඕන කරන ධර්මතාවයන් වැටහෙන්නේ නැති ස්වභාවයකටපත් වෙලා ඉන්න වෙනවා. ඒ වෙලාවේ තද බල මුලාවකට පත් වෙන තමන්ට අනර්ථයක් කියන ප්‍රාණඝාත අදත්තදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරසවාච සම්ප්‍රප්ලාප සුරාපානය තවත් නොයෙකුත් ලාමක අකුසල ධර්මයන් බොහෝමයක් ඉපදිලා අධිකතර කරදරකාරී තත්ත්වයක් සංසාරික ජීවිතයේම සුවපත්භාවය නැසන තත්යකටපත් වෙන්න ඔය පොඩි වෙලාව ඇති මොහතකටවත් අකුසලය අනුමත කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. එහෙනම් මෙතනදී අපිට පැහැදිලි වෙන්න ඕන කාරණාවක් තියෙනවා. කාමච්ඡන්දයක් උපන් ගමන් මේ මට කාමච්ඡන්දයක් ඉපදිලා කියලා ඒකට යට වෙන්නේ නැතුව ඒ වැරද්ද සිද්ධ වෙනකොට අපිට ඒකෙන් අයින් වෙන්න අවශ්‍ය කරන මඟ පෙන්වීමක අවශ්‍යතාවයක් තියෙනවා. දැන් තමයි අපිට තියෙන මේ මේ පුංචියට පේන මේ කාරණාව තුළ තියෙන මහා විශාල වැඩපිළිවෙලක් ගැනයි අපි මේ කතා කරන්න යන්නේ. මේ වැඩපිළිවෙල අපි හරියටම सिद्ध කරගත්තොත් අපේ මනසින් ක්‍රියාත්මක වෙන විදිහට පින්නත් අපිට ධ්‍යාන බලයක් අතළඟ. හරි. ඒ විතරක් නෙවෙයි. ඒක කාරණා සහිතව අපි කතා කරමු. මුළු සූත්‍ර ධර්මයේ පුරාවට අපිට තියෙන මේ වැඩපිළිවෙල ගැන කාරණා සහිතව කතා කරමු. ඒ විතරක් නෙවෙයි. මේක තුලින් කොයි විදිහට අපි නිවනට මඟ සලසා ගන්න කියන එක කතා කරමු. ඇත්ත ඇති සැටියෙන් දකිමින් සත්‍යවාදීව තමන් තුළින් විමසමින් හැමදේම නිදහසේ කතා කරමු ඕනම වෙලාවක යම් ආකාරයක මේ සූත්‍ර ධර්මයේ හෝ මේ විග්‍රහයක හෝ අපි අතින් අපි මේ ඉදිරිපත් කරන Tamanගේ අතුලාන්තයෙන් ගත යුතු තීරණගත යුතු ක්‍රමවේදයේ අඩපාඩුවක් තිබේ නම් ඕනම වෙලාවක ඒ පිළිබඳව විමසන්නට අපි සූදානම් හැම වෙලාවකම වගේ සූදානම් ඒ බව අපි හැම වෙලේම මතක තියාගන්න ඕනේ මේ ධර්මය විමසීම සඳහාමයි ධර්මය විමසීම සඳහාමයි හැබැයි කාරණා සහිතව අපි සාකච්ඡා කරන්නට උපරිමයක් කොට උත්සාහ කරමු. කාරණා සහිතව සාකච්ඡා කරන්නට උපරිමයක් කොට උත්සාහ ගමු. මම හිතනවා යම් කිසි ආකාරයක සාර්ථක වැඩ පිළිවෙලකට යන්නට වේවි. මොකද අපි අපිට චෝදනා කරගනිමින් හෝ නැත්නම් අපි අපි එකිනෙකා වාද විවාද කරගනිමින් හිටියා කියලා ප්‍රායෝගික වැඩපිළිවෙලකට ගිහිල්ලා අපේ චිත්තසංතාන සකස් කරගත්තේ නැත්නම් අපේ පින්නත් මේ අපිට ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න ඕන ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා ඒ මොකද ඒ ගැන අපේ පැත්තෙන් අපි දැඩි ඉතා දැඩි අවධානයක් යොමු කරන්න මොකද පිහිට වෙන්න සරණ වෙන්න කවුරුවක්වත් නැහැ වැඩ වරද්ද ගත්තොත් මේ සංසාරික ජීවිතය ඉතාම භයානක තත්යක තියෙන්නේ. මේ සසර ජීවිතය ඉතාම භයානක තත්යක තියෙන්නේ. පිහිට වෙන්නට, සරණ වෙන්නට කිසිමම කිසි කෙනෙක් නැති බව අපි තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අපේ ජීවිත සකස් කරගන්නට බොහොම අපහසුතාවයකට පත්වන්නට හේතු සකස් වේවි. ඒ නිසා වෙන්න මේ ගැන අපි දැඩි අවධානයක් යොමු කරමු. කොහොම හරි කමක් නැහැ. දැන් දැන් ඉතින් Taman ගැන විමසන වෙලාවනේ මේ පොඩ්ඩක් අහන්නකෝ මේ කාමචන්දය කියන එක පොඩ්ඩක් තෝරගන්න සැබෑවටම මේ කාමචන්ද ආදීන් ආවරණය වෙනකොට සැබෑ తত্ত্বය පින්නත් නේ අපිට සිද්ධ වෙන දේවල් ඇත්ත වැහෙන හැටි දැන් මේ දේශනාව සඳහන් වුණා මේකේ මේක විසඳුම් ගැන කතා කරන්න මත්තෙන් මේ තියෙන උදාහරණ ගැනත් පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. මේ පළවෙනි උදාහරණ කාමරාග පරියුක්තිතේන චේතසා විහෙරති කාමරාග පරේතේන කියන මේ කාමරාගයෙන් යටපත් වෙච්ච වෙලාවට අපේ හිතේ ස්වභාවය ගැන බුදුරජාන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ඇස් තියෙන පුරුෂයෙක් තමන්ගේ මොහොනේහි හැඩය බලන්න මොහොනේහි ස්වභාවයේ තියෙන හැඩය බලන්න ඒකේ තියෙන තත් සුචු පරිද්දෙන් දැනගන්න මේ පිරිසිදු දියෙන් පිරි වතුර භාජනයකට එදුනත් එයාට මූණ බලා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අන්න ඒ වතුර භාජනය යම්කිසි විදිහකින් ලාකඩ දියෙන් හෝ යම්කිසි ආකාරයක කහට වර්ණයෙන් හෝ නිල වර්ණයෙන් හෝ මොකක් හරි එක එක පාට වලින් මිශ්‍ර වෙලා තියෙනවා නම් මේ මොහොන බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. යථා භූත ස්වરૂපයෙන් බලා ගන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ හිත නොයේකුත් ඇතිවලට මේ කාමච්ඡන්දයට යට වෙලා තියෙනවා නම් අර එක එක පාටවලට පාටවලින් මිශ්‍ර වෙලා තියෙන වතුරු භාජනය වගේ හරියට මේ බලන්න ඕන දේ පේන්නේ නැහැ. හිත ආවරණය කරනවා. ඒ කියන්නේ අපේ මේ හිත භාවිතා කරලා අපිට ඒ අනාගතයේ ඇතිවිය හැටි ඇති කරගත යුතුව තියෙන අවබෝධයක් නැත්නම් සැබෑ ස්වභාවය සම්පූර්ණ වැහෙන්නේ අර භාවිතා කරලා තියෙන ගාථා ධර්මයක් වැටහෙන්නේ නැහැ කියන්නේ ඒකනේ මේ මුව නිමිත්ත කියලා කියන්නේ මේ මුහුණේ ස්වභාවය අර වතුර භාජනයේ නිසි ආකාරයෙන් පේන්නේ නැහැ. ගොඩ පහට ඒකට එකතු වෙලා නම් අන්න ඒ වගේ තමයි කාමච්ඡන්දයෙන් වැහිච්ච හිතට මේක පේන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න උදාහරණයක්. ඊළඟට මේ දැන් ඔය ව්‍යාපාදේ ගැන කතා කරනකොට සඳහන් කරලා තියෙන අපේ හිතට වෙන දේවල් වගේමයි පෙන්නත් මේ මේ ජලබඳුන ගින්නෙන් රත් කරලා කකාරලා කකාරනකොට උණු කරනකොට අර රත් වෙලා තියෙන මේ බුබුලු දහන පිපිරි පිපිරි බුබුලු මේ ඇවිල්ලා ඔබට ඇවිල්ලා පිපිරිලා යන මේ ජල බඳුනෙන් කොයි වෙලාවකවත් මුහුණ බලා ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි ව්‍යාපාදයට යට වෙච්ච හිතක් ව්‍යාපාදයට යට වෙච්ච හිතක් තියෙන වෙලාවට තස්මින් සමේ ව්‍යාපාද පරියුක්තිතේන චේතසා විහෙරති ව්‍යාපාද පරේතේන uppannasa ව්‍යාපාදස්ස නිස්සරණං යතබුතං අපජානති වෙලා මේක අයින් කරගන්න දන්නේ නැත්තම් අත්තම්පි තස්මින් සමේ යතබුතං අපජානාති සඳහන් කරේ කලින් තමන්ව අනුන්ව සහ දෙපාර්ශ්වයෙන් විතර නෙවෙයි අර යහපත කළ යුතු දේ අමතක වෙනවා වැහිලා යනවා වගේ මොකද වෙන්නේ ඔය කියන මේ බොහෝ භාවිතා කරපු දේවලුත් ඇහිලා යනවා තේරෙන්නේ නැතු වෙනවා වැටහෙන්නේ නැතු වෙනවා ඇත්තටම ඉතින් මේ බ්‍රාහමණයට සඳහන් කරේ ඒකට අපි භාවිතා කරපු යම් කිසි ආකාරයක මෛත්‍රී සිතක් තියෙනවා නම් නැත්නම් අනිත්‍ය ලක්ෂණයක් අනාත්ම ලක්ෂණයක් කුමන හෝ ආකාරයක බොහෝ භාවිතා කරපු අවබෝධයක් තියෙනවා නම් යම් ප්‍රමාණයකට ඒව ඔක්කොම වැහිලා යනවා කියන එකයි මේක තේරුම. ඉතින් ඒකින්ද හත් කරපු දියබඳුනක් වගේ තමයි ව්‍යාපාදයෙන් වැහිලා ගිය සිත. මේකුත් පාට එකතු වෙච්ච දියබඳුනක් වගේ තමයි කාමච්ඡන්දයෙන් ආවරණය වෙච්ච හිත. ඇත්ත නැත්තම් මේ මොයේහි හැඩතල පේන්නේ නැතුව යනවා ඒ අදාළ කාර්යය સિદ્ધ කරගන්න බැරුව යනවා කියන එකයි ඊළඟට මේ තීන විද්‍යෙන් යට වෙලා ගිය හිත කියලා කිව්වහම ඒත් එහෙමයි එතනදී සඳහන් කරලා තියෙන අර ජල බඳුන නොයෙකුත් දියසෙවල් වලින් පරණඩල් වලින් ගැවසීලා තියෙනවනම් නොයෙකුත් දියසෙවල් වලින් පරණඩල් වලින් ගැවසීලා තියෙනවනම් අන්න ඒ අවස්ථාවෙත් අපිට මූණ බලා ගන්න බැරුව යනවා. අන්න ඒ වගේ තමයි තීන මිද්දේ ගැන. ඒ කියන්නේ වැහිලා ගිහිල්ලා. ඒක වැහිලා යනවා. අර කාමච්ඡන්දේ නම් මේ මේ උදාහරණ ටික මතක තියාගන්න පොඩ්ඩක්. ඒකට අත්‍යවශ්‍ය වෙන හිඳයි කාමචන්ද ආදියෙන් යම්කිසි ආකාරයක යටපත් වීමක් තියෙනවා නම් අර පාට පිරිච්ච දේවඳුන වගේ. ඒකට ව්‍යාපාදයෙන් උණු උණුවේ මේ උණු වෙලා තියෙන කැකෑරිලා තියෙන දේවඳුන වගේ. එතකොට තීන මිද්දෙන් අපේ හිත වැහිලා යනවා. අර තියෙන ප්‍රබාෂවර ගතිය, වීරය යටපත් වෙලා වැහිලා යනවා. එතකොට හරියට නිකන් දියසැල් වලින් වැහිච්ච දියවඳුන වගේ. ඊළඟට උද්දච්ච කුක්කුච්ච කියලා කියලා කියන වෙලාවේ සඳහන් කරලා තියෙන්නේ මේ අපේ පින්නත් මේ වාතයෙන් යම් වෙලාවක ඒ ජලපත්‍රය මේ වායු රැලි නැගිලා බාහිරින් එන වාතයෙන් වායු රැලි නැගිලා කැළඹිලා තියෙනවා නම් මුහුණ බලා ගන්න පුළුවන් කමක් නැහැ. බලන්න ඒ කියන්නේ නොසන්සුන්කම. හිත නොසන්සුන් වෙලා හරියට නිකන් බාහිරින් එන හුළඟෙන් මේ ජල බඳුන කැළකිලා වගේ. හ්ම් හිත වැහිලා ගිහිලා තියෙන විද්දෙන්. එතකොට අර උණු වෙලා කැකෑරෙනවා වගේ හිත අපේ හිත ගැන සඳහන් කරලා තියෙන මේ උපමා මේ නීවරණ වලට කොච්චර ගැළපෙනවද කියලා මම හිතනවා. ඒකු පාට වලට යෙදිලා අවසාන එක විදිහට තියෙන්නේ මේ සැකය කියන එක උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. විචිකිච්ඡාවෙන් වැඩගත් හිත විචිකිච්ඡාවෙන් යටපත් වෙච්ච විචිකිච්ඡාවට අනුගත වෙච්ච හිත හරියට නිකන් කරවලේ තියෙන වාදනයක් වගේ. කරවලේ තියෙන වාදනයකින් කවදාකවත් මුහුණ බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔන්න උදාහරණ පහක් එක්ක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අවශ්‍ය දේ කරගන්න බැරි හැටි ඇත්ත වැහිලා යන හැටි අපේ හිතේ ස්වභාවය කාමචන්දයට ගිය හිතේ ස්වභාවය යන යම් කිසි ආකාරයක චිත්‍රයක් අපිට මේ උදාහරණ වලින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා යම් කිසි ආකාරයක චිත්‍රයක් යම් කිසි ආකාරයක අදහසක් හිත නොයේකුත් ආකාරයේ තැන්වල විසිරීලා විසිරීලා විසිරීලා ගියාම මේ ඇත්ත ගැන අවබෝධ කරගන්න බැරි වෙනවා. Tamanටවත් අනුන්ටවත් දෙපැත්තටමකවත් අර්ථයක් කරගන්නවක්වත් වැටහීමක් ඇති වෙන්නේ අර වගේ අර කැකෑරිච්ච දියබඳුන වගේ මතක් වෙන්න ඕනේ. ව්‍යාපාදයෙන් යට වෙලා Taman ඉන්නකොට එක පාට මතක් වෙන්න ඕන කැකෑරිච්ච දියබඳුන වගේ කියලා. මගේ හිත මේ වෙලාවේ ඒ කියන්නේ මේ උණු කරපු, හත් කරපු දියබඳුනක් වගේ කියලා. තීන මිද්දෙන් යට වෙලා මුකුත් කරගන්න බැරුව ඔහේ වැටි වැටි ඉන්න වෙලාවක් ආපහාම පින්නත් මේ මේ හිතන්න ඕන අර වැහිලා ගිය දියබඳුනක් වගේ මගේ හිත මේ වෙලාවේ. උද්දච්ච කුක්කුච්චයට යට වුණාම අර රැලි ගැහෙන වාතයෙන් කම්පණය වෙච්ච දේවදුනක් වගේ. එතකොට විචිකිච්ඡාව හරියට කරවලේ තියෙන දේවදුනක් වගේ. ඉතින් මෙන්න මේ දේවල් ගැන අපි දැනගත යුතු දැන් අපි මෙතන සිට කතා කරන්න ඕන මේ කාරණා වලින් අත මෙදෙන්න. මොකක්ද දැනගත යුතුව තියෙන්නේ? uppannassaca kāmarāgassa nissaraṇaṃ yatā bhūtaṃ nappajānāti කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මැඩගෙන ගියාම කාමරාගයෙන් කාමරාගයට අනුගත වුණාම ඒක නැති කරගන්න යථාභූත නුවණ නැත්තම් තමයි මේ අකටයුත්ත සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ වෙලාවෙම තමන්ගේ පැත්තෙන් එන්න ඕනේ මේක නසා ගන්න මේක නැති කරගන්න වැඩපිළිවෙල. ඉතින් දැන් ඒක ගැන කොහොම කොහොම තත්වයක්ද කියලා අපි කතා කරගෙන ඉන්න ඕන පින්වත් මේ. ඒක කොයි වගේ තත්වයක්ද අනතුරක් වෙනවා එහෙම නැත්තම්. මේකේ තේරුම මේ නීවරණ ධර්ම වලට යට වෙන්නේ නැතුව අපි ඉදිරියට යා යුතුයි කියන එකයි. අපේ හිත පදවාගෙන අවසාන ප්‍රතිඵලය කියලා කියන මාර්ගසිත දක්වා විස්කම්බන ප්‍රහාණය දක්වා නිස්සරණ ප්‍රහාණය දක්වා අපි මේ සිත පදවාගෙන යා යුතුයි අනතුරක් නොවන ආකාරයට අනතුරක් සිද්ධ වෙන සිද්ධ වෙන හැම නිමේෂයකම ඒ වෙලාවෙම ඒ අනතුර වළක්වා ගැනීමට හැකියාව තිබිය යුතුයි. නැත්නම් අපිට මේ ගමන යන්න බෑ. එක දිගට අපි යට වෙන්න දෙන්නේ නැතුව යන්න ඕන. අපිව මැඩ ගන්න දෙන්නේ නැතුව යට කරගන්න දෙන්නේ නැතුව පිළීමටපත් වෙන්න දෙන්නේ නැතුව හරිද පීඩාවටපත් වෙන්න දෙන්නේ නැතුව ඒ නීවරණ වලට අනුගත වෙන්නේ නැතුව අපේ හිත පවත්වාගෙන ඉදිරියට යා යුතුයි විදර්ශකයෙක් විදිහට කටයුතු කරන්න නම් තමන්ව ගවේෂණය කරන්න නම් ඇත්ත தත්ත්වයේ ලෝකේ දකින්නට නම් හානියක් නොකර ගන්නට නම් මේක ගැන තේරුම් ගන්න අපි ලෞකික උදාහරණයකට යනවා. හරි. දැනට தත්ත්වය කොහොමද කියන්නේ? දැනට தත්ත්වය කාමචන්දයට යට වෙන අවස්ථා නැද්ද? දුරකතනයට යට වෙන අවස්ථා, රූපවාහිනියට යට වෙන අවස්ථා මේ කියන්නේ දුරකතනෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න කියන එක නෙවෙයි. දුරකථනයෙන් කළ හැකි දේවල් තියෙනවා රූපවාහිනියෙන් කළ යුතු දේවල් තියෙනවා පරිගණකයෙන් කළ යුතු දේවල් තියෙනවා ඒවා සිද්ධ කරන්න හැබැයි එක මොහොතකටවත් මේ කාමච්ඡන්ද ආදිය අනුමත කරන්නේ නැහැ බුදුරජාන් වහන්සේ. ඒවායින් යට නොවි ඉන්නට හිත පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡාව කියන මේ දේවල් වලට එක මොහොතක්වත් යට නොවි ඉන්න පුහුණු කරන්න වෙනවා. දැන් අපි මොකක්ද මේ සඳහා අපේ ළඟ තියෙන ක්‍රියාකාරීත්වය මේ සඳහා භාවිතා කළ හැකිද කියලා හොඳට විමසලා බලන්න ඕනේ. අපේ ළඟ තිබෙනා වූ ක්‍රියාකාරීත්වය මේ සඳහා භාවිතා කළ හැකිද මේ කියන වැඩපිළිවෙලට පාවිච්චි කරන්න පුළුවන්ද? පාවිච්චි කරන්න පුළුවන් කියලා දැනුනොත් යම් අස්වැසිල්ලක් ලැබෙනවා. එහෙම නොවුනොත් මොකද්ද සිද්ධ වෙන්නේ? කාමරාග ආදී තියෙන ප්‍රබලම ආදීනමය තමයි එන්නෙන් එන්නෙන් ගිනි ගන්නවා වාගේ ගින්නකට පොහොර දානවා වාගේ මේ කාමරාගයට අදාළ දේවල් භාවිතා කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න ඒ පිළිබඳව තියෙන දැඩි ආශාවල් ඉතා ප්‍රබලව වර්ධනය වෙනවා. ඒ පිළිබඳ තිබෙනා වූ දැඩි ආශාවල් ඉතා ප්‍රබලව වර්ධනය වෙනවා. අන්න ඒක තමයි අපි ඉතාම විමසිලිමත්ව ඉතාමත්ම විමසිලිමත්ව බලා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ වැඩපිළිවෙල. ඉතින් ඒවා දැනගෙන මේකෙන් අයින් වෙන්න කටයුතු කර ගන්න ඕනේ. දැන් අපිට යම් අස්පැසිල්ලක් ලබා ගන්න මොහොතකටවත් මේ අනතුර සිද්ධ වෙන්නේ නැතුව ඉදිරියට විදර්ශනා මාර්ගයේ සමත මාර්ගයේ භාවනා මාර්ගයේ ඉදිරියට යන්නට මට හැකියාවක් තියනවාද මේක ලෞකිකත්වයේ තුල ප්‍රායෝගිකද කියලා බලාගන්න වැදගත්ම කොටසක් තමයි මේ දැන් සාකච්ඡා කරන්න යන්නේ අපිට මේ මානසිකාරය හදාගන්න පුළුවන්ද කියලා. දැන් මේකට අපි ගන්න උදාහරණය තමයි කෙනෙක් මේ වාහනයක් පදවන්න දන්නේ නැහැ. හරිද? කෙනෙක් වාහනයක් පදවන්න දන්නේ නැති කෙනෙක් මොකද කරන්නේ? වාහනයක් පදවන්න පුරුදු වෙන්න යනවා. මොකක්ද මේ පුරුදු වෙනවා කියලා කියන්නේ? තාම යුක්තව මේ කියන කාරණාව විමසන්න අපේ පින්නත් නේ. ඒතර කරන්න ඕනේ වැඩේ අපිට තේරුම් ගන්න පුළුවන්. පුහුණු වෙන්න යනවා පුහුණු වෙන්න යනවා මං ආය ආය කියන එක ඒ ගියාම එයාට කරන්න ඕනේ වැඩ වගේක් තියෙනවා. ඒක පරක් වෙලා කරලා බෑ. හරි. දැන් මොකද ගිය ගමන් කෙනෙකුට කියලා දෙනවා වාහනේ ක්‍රියාකාරීත්වය ගැන දන්නේ නැත්නම් යම් ප්‍රමාණයකට කියලා දෙනවා. මෙන්න මේක මේ විදිහටයි වැඩ කරන්නේ මෙතන තියෙනවා මේ වගේ පැඩල් එකක් මේක වැඩ කරන්නේ මෙහෙම මේකෙන් තමයි බ්‍රේක් තද වෙන්නේ මේකෙන් තමයි වාහනේ වේගය වැඩි වෙන්නේ ඒ වගේ ඉතින් මෙන්න මේ ගියර් මාරු කරන්න ඕනේ මේකේ ක්‍රියාකාරීත්වය මේක ඔය වගේ ටිකක් කියලා දීලා දැන් ඉතින් මේ එක් කරගෙන යනවා එක් කරගෙන ගිහලා ඉන්දෝ බව දැන් ඉතින් කියලා දුන්නානේ මේ Tamanට තේරෙනකොට වම් පැත්තට කපන්න ඕන කියලා කපන්න, දකුණු පැත්තට කපන්න ඕන කියලා කපන්න, ගියර් මාරු කරන්න මේ මේ වෙලාවට වේගය වැඩිනකොට කියලා ඔක්කොම ටික කියලා දෙනවා. මෙවැනි වේගයකදී තමයි මේ ගියරේ මාරු කරන්න ඕන, මේ විදිය මේ විදිය කියලා කියලා දෙනවා කියලා හිතන්නකො. අන්න එහෙම කියලා දුන්න පමණින් වාහනයක් එලවන්න පුළුවන්කම තියෙනවද? එහෙම කියලා දුන්න පමණින් වාහනයක් එලවන්න පුළුවන්කම නැහැ කෙනෙකුට. ඇයි? හැම එකම කියලා දෙනවනේ ඉතින්. එහෙම කියලා දුන්නට ඒ කියලා දුන්න ධර්ම කරුණු ටික ඒ කියලා දුන්න කාරණා ටික යෙදෙන්නේ නැහැ අදාළ වෙලාවට මනසින්. දැන් මම මේකට චුට්ටක් සමාන කරන්න යම් දෙයක්. කාමච්ඡන්දයෙන් අත මිදෙන ආකාරය ගැන කියලා දෙනවා කවුරු හරි. ව්‍යාපාදයෙන් අත මිදෙන ආකාරය ගැන දැන් අපි මේ සූත්‍ර ධර්මයේ විදිහට කතා කරනවා කාමච්ඡන්දයෙන් අයින් වෙන විදිහ, ව්‍යාපාදයෙන් අයින් වෙන විදිහ, තීන මිද්දෙන් අයින් වෙන විදිහ. දැන් මේ තියෙන ආකාරයන් අපි කතා කරන්නට එපෑ. යථාභූත නුවණ ඇති කරගන්න ඕනේ. ඒක ඇති කරගන්න ඕන කරුණු ටික කියලා දෙනවා. කොහොමද විචිකිච්ඡාවෙන් අයින් වෙන්නේ? කොහොමද මේවායින් අයින් වෙන්නේ කොහොමද කියලා. එතකොට කියලා දුන්නා කියලා කියන්නේ අන්න අර වාහනේ තිරින්ග තද කරන ආකාරය, තිරින්ග වැඩ කරන ආකාරය, එතකොට ඇස්ලේටේ වැඩ කරන ආකාරය මේ ජීර මාරු කරන්න ඕනේ ඒවා වැඩ කරන ආකාරය, සුඛානම කරගෙන ආකාරය ඔක්කොම ටික කියලා දුන්නා වගේ. වාහනේ පදවන්න බෑ. අපේ හිත පදවාගෙන ඉදිරියට යන්නට නම් නිවන දක්වා අදාළ අරමුණ අදාළ අරමුණ තමයි මාර්ගසිත උපදවා ගැනීම. ඒ දක්වා මේ හිත පදවාගෙන යන්නට නම් මේ නීවරණයන් වලට දැන් බලන්න වාහනයක් පදවාගෙන යද්දී තිරින්ග තද කරන්න ඕනේ තිරින්ග තද කරන්න ඕනේ. හදිස්සිය කවුරු හරි පාරකට පැන්නා. අම් පොඩ්ඩක් ඉන්න පොත බලලා ඉන්න ඕන කොහොමද මේ කොහොමද මේ තිරින්ග තද කරන්නේ කියලා එහෙම බෑ. දෙපැත්තට වැටෙන්නත් බෑ වාහනේ. මඩට වැටෙන්න බෑ දෙපැත්තේ තියෙන ඒවට වැටෙන්න බෑ හැප්පෙන්නත් බෑ මොකක් හරි එක. ඒ වගේම නිදහස් අවස්ථාවට වෙන වේගින් යන්නත් ඕනේ. ඒ වගේ මේ හිත වලක්වා කටයුතු තැනදී වලක්වා ගන්න ඕනේ. විසිරෙන්න දෙන්නේ නැතුව අදාළ தත්වයෙන් පවත්වා ගන්න ඕන. එතකොට උද්දච්චයට ආදියට යන්න දෙන්නේ නැතුව ඒව රැක ගන්න ඕනේ. මේ නීවරණ ධර්ම වලින් රැකගෙන ඉදිරියට යන්න ඕනේ. නීවරණ ධර්ම කියලා කියන්නේ අනතුරු. වාහනයක් අරගෙන යනවා කියන්නේ භයානක වැඩනේ අනතුරු ගොඩක්. කොයි මොහොතක අනතුරක් වේද දන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි මේ හිත අරගෙන නීවරණයන් වලට අහු වෙන්නේ නැති වෙන්න ඉස්සරහට යන්න ඕනේ. එහෙනම් හරියටම හරියටම අනතුර සිද්ධ වෙනවා. අන්න කෙනෙක් පාර පයින්නවා. දැන් මේ වේගයෙන් ගියොත් හැප්පෙනවා. නැත්නම් ඉදිරියෙන් වාහනයක් එනවා. දැන් මේ පැත්තට වාහනේ කපා ගන්න ඕන නැත්නම් අනිත් පැත්තට කපා ගන්න ඕන මේ වගේ තීරණ ටික ඒ වෙලාවෙම ගත්තේ නැත්නම් ගමන යන්නම බෑ. ඒ වගේ කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද දසු කුච විචිකිච්ඡා ආදී නීවරණ ධර්මයන් තමන්ගේ හිත තුළ නැගෙනකොටම ඒවා ඒ ඒ වෙලාවේ අයින් කරගන්න අයින් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල තමන්ගේ හිතෙන්ම නැగిලා ආවේ නැත්නම් පින්වත්නි මේ ගමන යන්න බැරි බව දැන් පැහැදිලි වෙන්න ඕනේ. හැබැයි මෙන්න විසඳුමක් අපි කතා කරන්න ඕනනේ. දැන් මේ පුහුණුකාරයෙක් එක්ක තමයි මෙයා ඉඳගන්නේ. දැන් කරුණු කාරණා ඔක්කොම කියලා දුන්නනේ. මේ විදිහටයි පිටින්ද පද කරන්නේ ආදි වශයෙන්. දැන් පුහුණු කරු ළඟ ඉඳගෙන මෙයා මේ වාහනේ පදවන්නයි යන්නේ. දැන් නිවැරදි සංඥා කළ යුතු දේවල් එන්නේ පුහුණු කාර්යයට. මෙයා දැනගත්තට මෙයාට එන්නේ නෑ අදාළ වෙලාවට. ඒකෙන් තමයි පුහුණු කාර්යය අර හෑන්ඩ් බ්‍රේක් එකටත් අත තියාගෙන ඕන වෙලාවක වාහනේ නවත්තන්න බලාගෙන අර මේ දුක්ඛානමෙන් අල්ලගෙන එයා තමයි කපන්නේ. එයා පැත්තකට වෙලා ඉඳගෙන වාහනේ කපනවා. ඒ මොකද එහෙම නැත්නම් එයා කියලා දැන් දැන් දකුණට කපන දකුණට කපන කපන කියලා අරයට ඒක කපා ගන්න බැරනොත් මෙයා කපනවා. දැන් දැන් දැන් තිරිංග තද කරන්න කිව්වම එයාට කරගන්න බැරනොත් මෙයා ඒක කරනවා. ඒකට මේ පුහුණු කාර්යයට නිවැරදි අදහස් එන මානසිකාරයක් තියෙනවා. හැබැයි පුහුණු වෙන්නාට තාම නැහැ. ටික ටික ටික ටික මොකද වෙන්නේ? දවසක් දෙකක් තුනක් දවස් හතක් අටක් අකණ්ඩව පුහුණු වෙනකොට පුහුණු කරුට ඒ ඒ වෙලාවේ ආපු මානසිකාරය මෙයා භාවිතා කරපු හින්දා මේ මේ ක්‍රියාව સિદ્ધ කරපු හින්දා අකණ්ඩව මෙයාගේ තුලු ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා දැන් මෙයාට ටිකක් දුර තනියම අරගෙන යන්න මේ පුහුණුකාරයා වාහනේ දෙන බොහොම හිමින් යන්න කියන හැබැයි. ඇයි? අර මේකෙන් එන්නේ එකපාරටම එන්නේ අර අදහස්. හ්ම් එකපාරටම එන්නේ නැති හින්දා මෙයාට කියනවා ටිකක් හිමින් දැන් තනියම රයන්න බලන්න හා. පුහුණුකාරයා හොඳට දැනගන්නවා මෙයාගේ මනසෙන් දැන් ටික ටික ටික ටික එනවා කියලා. අපි හිතමුකෝ ඒ එන්න ඕන සංඥා 100ක් තියෙනවා පුහුණුකාරයා ළඟ. මේ පුහුණු කරු ළඟ නැත්නම් මේ පුහුණු වෙන කෙනා ළඟ එකක්වත් නැහැ. දවසක් දෙකක් තුනක් යනකොට මෙන්න පුහුණු වෙන එක්කෙනාට 25ක් විතර එන්න පටන් ගන්නවා. අරයාගෙන් හරියට නිකන් මෙහාට බෝ වුණා වගේ. මෙහාට මාරු වුණා වගේ. මේ පැත්තට අරයා දුන්නා වගේ යමක්. දැන් 25ක් විතර එනවා. තව ටික දවසක් යනකොට හරියටම වෙලාවට 40ක් විතර එනවා සංඥා. තව ටික දවසක් යනකොට 60ක් 70ක් විතර සංඥාවල් එනවා. මේ විදිහට මේ විදිහට පුහුණු වෙනවා කියන්නේ මොකක්ද පින්නත් නේ ඕනම දෙයක් මම උදාහරණයක් ගත්තේ වාහනයක් කියලා ඕනම දෙයක් පුහුණු වෙනවා කියන්නේ යම්කිසි ක්‍රියාකාරීත්වයක් සිද්ධ කරන්නට මේ ස්වභාව ධර්මයේ තියෙන ආකාරයට අපි යම්කිසි මොනවා හරි ක්‍රියාකාරීත්වයක් සිද්ධ කරන්නට ඇවිදින්න පවා පුහුණු වෙන්න ඕනේ දන්නවද අපි පුහුණුන් නැත්තම් ඇවිදින්න බෑ මේ භාෂාවක් කතා කරන්න පුංචි කාලේ ඉඳන් එක එක ඒවා පෙන්න පෙන්න පෙන්න පෙන්න අහනවා අරක මොකද්ද මේක මොකද්ද කියලා ඇඟිල්ල දික් කර කර අහලා අහලා අහලා අහලා අන්තිමට ඒ සංඥා ටික ඔක්කොම හදා ගන්න භාෂාවක් කියලා කියන්න පින්නත් නේ අකණ්ඩව ගලාගෙන එන සංඥා ඒක ක්‍රමානුකූලව පුහුණු කරන්නට ඕන මේ වචනෙන් පස්සේ මේ වචනෙන් ඕන මේකෙන් පස්සේ මේකෙන් ඕන කියලා ගලාගෙන එන්නේ අන්න ඒ පුහුණුවත් එක්ක හරි එතකොට එහෙනම් දැන් වාහනේ පදවන්න පුහුණු කරන්න ඕනේ යම් කෙනෙක් වාහනේ පදවන්න පුහුණු කරන්න ඕනේ කොහොමද මේ පුහුණුව අර පුහුණු කරුගේ ළඟ තිබුණ හැකියාව නැත්නම් එයාට තිබුණ නිවැරදි සංඥාවල් මෙන්න මෙයාට දැන් එන්න පටන් ගන්නවා. එයාට ඇතිවෙච්ච නිවැරදි සංඥාවල් මෙන්න මෙයාට දැන් එන්න පටන් ගන්නවා ටික ටික ටික ටික ටික ටික. හරි. එතකොට මොකද වෙන්නේ? අර තියෙන ස්වභාවික තත්වයන් ගැන නිවැරදි සංඥාවල් එනකොට එයාට මේ වැඩේ තනියම කරගන්න නිකන් ස්වයංක්‍රීයව මේ අදහස් එනවා වගේ තත්යකටපත් වෙනවා අපි කියලා පුරුදුනා කියලා. එතකොට අනතුරක් එනකොටම දැන් එයාට හරියට පුහුණු වුණාට පස්සේ අනතුරක් එනකොට ඒ අනතුර වළක්වා ගන්නට පුළුවන්කම තියෙනවා හැම වෙලෙම වේගය වැඩි කළ යුතු වෙලාවේ වේගය වැඩි කරන්න පුළුවන් වමට පදවන්න ඕන වෙලාවේ දකුණට පදවන්න ඕන වෙලාවේ හැරෙන්න ඕන වෙලාවේ මේ ඔක්කොම වෙලාවල් වලදී කරන්න ඕන මොකක්ද කියලා එයාගේ මනසට එනවා. එහෙනම් ඒකේ තේරුම පුහුණු වෙනවා කියන්නේ පින්වත් මේ යම් වැඩක් කරන්න ඕන මානසිකාරය තමන්ගේ තුලින් උපදින විදිහට ඒ මානසිකාරය හදාගන්න එක. යම් ක්‍රියාවක් සිද්ධ කරන්නට අවශ්‍ය කරන මානසිකාරය තමන්ගේ තුලින් ඉපදිලා එන විදිහට ඒ මානසිකාරය සකස් කර ගැනීම තමයි යම් වෙලාවක පුහුණු වෙනවාය කියලා කියන්නේ. ඕනම දෙයක්. එහෙනම් දැන් ලොකු වැඩක් තියෙනවා. හැමදාම අපි පුහුණුුනේ මේ ජීවිතේ සතුටු වෙන්න ඕන දේවල්. වාහනයක් පදවන්න පුහුණු වුණාම හරි සතුටුයි මට දැන් වාහනයක් හදන්න පුළුවන් කියලා. කෑමක් හදන්න පුහුණු වුණාම සතුටුයි මට අහවල් කෑම ඕන වෙලාවක හදන්න පුළුවන් කියලා. භාෂාවක් ඉගෙන ගත්තාම සතුටුයි මං අහවල් භාෂාව දැන් සතුර විදිහට මට භාවිතා කරන්න පුළුවන් කියලා. ඒ විදිහට නොයේකුත් දේවල් පුරුදුනාට පස්සේ හරීම සතුටක් තියෙනවා මේ ලෞකික ජීවිතේ. හැබැයි ඒවා මරණයත් එක්ක ඔක්කොම ඉවරයි. මුළු සංසාරික ජීවිතේම මුළු සසර ජීවිතේම අනතුරුට ලක් වෙන්නේ නැති වෙන්න අරගෙන යන්නට අවශ්‍ය කරන පුහුණු වීම සිද්ධ කරන්න පුළුවන් කාලයක් උදා වෙලා තියෙනවා. සංසාරික ජීවිතයේ වින්දා වූ මහා දුක් කොටවල් ඔක්කොටම හේතුනේ වැරදීම. වරදවා ගැනීම. හරියට හිත දක්ක ගන්න බැරි වුණා. හරියට හිත අරගෙන එන්න බැරි වුණා. නිවැරදි දේ අත්දකින්න. පංච පාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අත්දැක ගන්න ඕන කරන විදිහට හිත මෙහෙවා ගන්නට බැරි වුණා. මොකද අනතුරු සිද්ධ වුණා මොනවද අනතුරු කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්චවිචිකිච්ඡා මේ හිතට නොයෙකුත් පාට එකතු වුණා මේ හිත කැකෑරුණා රස්නෙන් උණු වෙලා කැකෑරෙන්න පටන් ගත්තා බුබුලු දාන්න පටන් ගත්තා පිපිරිපිපිරි මේ හිත දියසෙල් වලින් වැහිලා වාගේ ගියා ඒ වගේම වාතයෙන් කම්පණය වුණා ඒ වගේම කරුවලේ තිබ්බා වාගේ අර දිය බඳුන මේ හිත නොයෙකුත් ආකාරයේ මේ එහෙම ධර්මයන්ගෙන් හානි වෙලා අදාළ තැනට යන්න බැරුව ලත වෙනවා. සසර අනවරාග්‍ර සංසාරයේ මහා දීර්ඝ ගමනක් යන්නේ ඔය නීවරණ පහට යට වෙලා. දීර්ඝ ගමනක් යනවා. කාමච්ඡන්දයෙන් හිත මුදවා ගන්නට නොහැකිව දීර්ඝ ගමනක් යනවා ව්‍යාපාදයෙන් හිත මුදවා ගන්නට බැරුව දීර්ඝ ගමනක් යනවා කොයි වෙලාවක හරි මේ මානසිකාරය හදා ගන්න ඕනේ මේ මානසිකාරය හදාගන්න පුළුවන් එකම අවස්ථාව බුද්ධෝත්පාද කාලයක විතරයි වාහන එලවන්න පුරුදු වුණා වගේ හිත එලවන්න පුරුදු පුහුණු වෙන්න ඕන කර්ම දැනගත්තට විතරක් මදි හිත එලවන්න පුරුදු වෙන්න ඕන කොහෙටද මාර්ගසිත උපදින කඩයිමට මාර්ගසිතක් උපදින කඩයිමට හිත අරගෙන යන්නට අපි අවශ්‍ය මානසිකාරය ඒ ඒ වෙලාවේදී නැගෙන්නා වූ ඒ ඒ නිවර්ණ ධර්මයන් ඒ ඒ මොහොතේම යට කරගන්නට යථාභූත නුවණ අපේ තුලින් නැగిලා එන්නට ඕන කින්නත් නේ අන්න එහෙම වුණොත් විතරයි අපි බලාපොරොත්තු වෙන කඩේකට යන්නට පුළුවන්කම තියෙන්නේ. හරි. එහෙනම් ඉතින් දැන් අපි බලන්න වෙනවා කොහොමද අපි මේක දැන් හදාගන්න දැන් දන්නවා දැන් ඔන්න ඔය මම මේ කියන දේ හැමදාම කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මොකක් හරි තියෙනවා නම් ක්‍රමවේදයක් භාවිතා කරන්ද මගේ මේ තියෙන මනසේ තියෙන ක්‍රියාකාරීත්වය ගැන පුංචි අධ්‍යයනයක් කරන්න අපි මේ අධ්‍යයනයක් කරේ ඕන කෙනෙකුට තේරෙනවා වාහනේ පුහුණු වෙන කෙනාගේ මනස්කාරය හැදුනේ කොහොමද කියලා කරලමයි හැදුනේ කරලමයි හැදුනේ පීනන්න කවදාකවත් ගොඩින් නම් පුරුදු වෙන්න බෑ පීන ළමයි පුරුදු වෙන්න ඕන. වතුරට බහැරමයි පුරුදු වෙන්න ඕන. හැම දෙයක්ම පුරුදු වෙන්නේ එහෙම කවදාක්වත් අහගෙන පුරුදු වෙන්නත් බෑ, ලියාගෙන පුරුදු වෙන්නත් බෑ, මතක තියාගෙන විතරක් පුරුදු වෙන්නත් බෑ. හරිද? මතක තියාගත්තට විතරක් බෑ කරන විදිය. ඒක කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ නීවරණයන්ගෙන් හිත මුදවා ගැනීම කියන සිද්ධිය සිද්ධ කරන්න පුරුදු වෙන්න ඕනේ. අද එහෙනම් අපි අලුතෙන්ම ඉගෙන ගන්න දේ නීවරණයන්ගෙන් හිත යට වෙන්න දෙන්නේ නැතුව මැඩගෙන යන්න දෙන්නේ නැතුව පීඩාවටපත් වෙලා පෙළිලා ඉන්නේ නැතුව අනුගත වෙලා ඉන්නේ නැතුව ඒකෙන් මේ මොහොතේම මේ නීවරණයන්ගෙන් යට වෙන්න දෙන්නේ නැතුව මුදවා ගන්නට දැනගන්න ඕනේ විතරක් නෙවෙයි ඒක පුරුදු පුහුණු කරලා ඒකට ඒ මොහොතේම ඒ මානසිකාරය උපදින විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ කියන එක. අපේ මනස සකස් කරගන්න ඕනේ කියන එක අති මහත් වූ කාරණාවක් වෙනවා. අත්‍යවශ්‍ය කාරණාවක්. ඒකේ ආය කිසිමම කිසි දෙයක් නැහැ. ඒක කල යුතුයම දෙයක් බව. අපි හැම වෙලාවෙම සිහි කරගන්න ඕනේ. හැම වෙලාවෙම මතක් කරගන්න ඕනේ මේක කරන්නම ඕනේ කියලා. හොඳයි. දැන් ඉතින් අපි බලමු ඊළඟට කොයි විදිහටද මේ කාරණාවට අවතීර්ණ වෙන්නේ කියලා බොහෝම හිමින් තේරුවේ. හොඳයි පින්වත්නි මේකෙදි දැනගන්න ඕන කාරණා අතර මේ අපි පොඩ්ඩක් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙන ධම්මානුපස්සනාවේ තියෙන කාරණාවටත් හිත යොමු කරන්නට ඕනේ. මේ පින්නන්ත අයට මතක ඇති කොහොමද තියෙන ඉද බික්කවේ බික්කෝ සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස කාමච්ඡන්ද පහාණං හෝති තංච පජානාති යතාච පහීනස්ස කාමච්ඡන්ද ආයතින් අනුපාදෝ හෝති පංච පදානාති මේ ශාසනයේ භික්ෂුව තමා කෙරෙහි ඇත්තා වූ යම් කාමච්ඡන්දයක් මා තුළ තියෙනවා නම් ඒක තියෙනවා කියලා දැනගන්නවා හරිද මගේ ළඟ කාමච්ඡන්දයක් තියෙනවා නම් මම ඉස්සෙල්ලාම දැනගන්න ඕන කාමච්ඡන්දයක් තියෙනවා කියලා ඒක හරියට නිකන් අර වාහනේ එළවන කෙනා අන්න අනතුරක් වෙනවා කියලා දැනගන්නවා වගේ එතකොට තමා කෙරෙහි නැති කාමච්ඡන්දේ මා තුළ නැතයි කියලා දැනගන්න ඕනේ යම් යම් කාරණාවකින් නූපන් කාමච්ඡන්දයක් උපදිනවා නම් ඒකත් දැනගන්න උනා. දැන් මේ මට මෙච්චර දවසක් තිබෙන්නේ නැති කාමච්ඡන්දයක් ඉපදිලා කියලා දැනගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි යම් කාමච්ඡන්දයක් දුරු වෙලා යනවා නම් අඩු වෙලා යනවා නම් අන්න ඒකත් දැනගන්න ඕනේ. නූපන්නා වූ කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක ඉපදිනකොට දැනගන්නත් ඕනේ යම් උපන් කාමච්ඡන්දයක් දුරු වෙනවා නම් ඒ කාරණාවත් දැනගන්න ඕනේ යම් කරුණකින් දුරු කරන ලද කාමච්ඡන්දයන්ගේ නැවත ඉපදීමක් නැතිද ඒකත් දැනගන්න ඕනේ. ඒ කියන්නේ නැවත ඉපදීමක් නැද්ද කියන්නේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වුණාද කියන එක දැනගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි කාමච්ඡන්ද ව්‍යාපාදයට ඒ විදිහමයි සන්තං වාච්ඡන්තං ව්‍යාපාදං අත්මේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති අසන්තං වාච්ඡත්තං මේ විදිහට තීන මිද්‍යත් එහෙමයි උද්දච්ච කුක්කච්චත් එහෙමයි විචිකිච්ඡාවත් එහෙමයි එහෙනම් පළවෙනියෙන් අපි කාමච්ඡන්දය කියන්නේ එක හරියට අර්ථ දක්වගෙන හරියට දැනගන්න ඕනේ එහෙම දැනගෙන තමන් තුල තියෙන කාමච්ඡන්දය හඳුනා ගන්න ඕනේ හැම වෙලෙම ගැටලුවක් විසඳගද්දී ඒ ගැටලුව පිළිබඳව හරි දැනට තියෙන ප්‍රතිඵලය දැනට තියෙන தත්ත්වය වෛද්‍යවරයෙක් ලෙඩෙක්ට ප්‍රතිකාර කරද්දී ඒ ලෙඩ වෙලා තියෙන කෙනාගේ ස්වභාවය දැන් තියෙන වර්තමාන தත්ත්වය ගැන හැම වෙලෙම අවධානය යොමු කරනවා හැම වෙලෙම අවධානය යොමු කරනවා ඒ මොකද වර්තමාන தත්ත්වය තේරුම් අරගෙන තමයි ඖෂධයක් ලබා දෙන්නේ එහෙම නැත්තම් පුළුවන්කමක් නැහැ ඉතින් මොනවද මේ කාමච්ඡන්දය කියලා කියන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් පිනවන වස්තුන් වස්තුන් පුද්ගලයන් ගැන තියෙනා වූ ඇතිවන්නා වූ ලෝභය කැමැත්ත ඡන්දය ඉතින් අන්න ඒ වගේ ලෝභයක් කැමැත්තක් ඡන්දයක් අපේ තුල ඇති වෙනවා නම් අන්න ඒ එක එක ආරම්භණයන් සම්බන්ධයෙන් පවතින නොයෙකුත් ආකාර කාමච්ඡන්දයන්ගෙන් ඒ සියලුම දේ සම්බන්ධවත් තියෙන කාමච්ඡන්ද ඔක්කොම ගැන තියෙන කාමච්ඡන්දය නොයෙකුත් ආකාර එක එක දේවල් ගැන වගේම සියලුම දේ ගැනත් තියෙන කාමච්ඡන්දයක් අන්න ඒ සියල්ලම ගත්තහම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන මේ දේවල් කෙරෙහි තියෙන අධිකතර වූ කැමැත්ත තමයි මේ කාමච්ඡන්දය කියලා කියන්නේ. හොඳයි. මේ පිළිබඳව අපිට මේ පින්වත්නි තමන්ටම තමන්ව බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එක දිගට එක වැඩක් එක දිගට කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න පොඩ්ඩක්. මේ එක දිගට කුමන හෝ සාමාන්‍ය වැඩක් කරගෙන යන්න බෑ නැගිටලා වටපිටට යන්න ඕනේ වටපිට බලන්න ඕනේ කාත් එක්ක හරියට කළා කතා කරන්න ඕනේ මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා Tamanට පැයක් දෙකක් වැඩක් කරන්න උනොත් හරිය අමාරු ඊට පස්සේ නිකන් ගින්නකින් දැවෙනවා වගේ ඇතුළ දැවෙන ගතියක් තියෙනවා බොහෝම අපහසුකම් ඇති වෙන ගතියක් තියෙනවා අන්න ඒ තියෙන කාමචන්දය භාවනා කරන කෙනාටත් දැන් අපි වෙලාවකට මේකට හරිය අපූර්ව දෙයක් තියෙනවා මේ සක්මන් භාවනාව කියලා දීලා සක්මන් භාවනාව සිද්ධ කරමින් ඉන්නකොට අපි මේ යෝගීන් කෙරෙහි යම් අදහසක් ඇති කරගෙන බලාගෙන ඉන්නවා අපි ඉතින් කියලා තියෙන්නේ බිම බලාගෙන මේ සක්මනේ යෙදෙන්න. බිම බලාගෙන මේ සක්මනේ යෙදෙන්න මේ කිසිම විදිහකින් වටපිට බලන්න එපා. මේ වටපිට බැලීමෙන් නොයෙකුත් අරමුණු එන හින්දා මේ අරමුණු එන්නේ නැති වෙන්න කොහොම හරි මේ සක්මන කරන්න කියලා දැන් එක දැනක ඉඳන් අනිත් තැනට හිමින් සැරයක් දෙන්න කියලා ආපහු හැරෙනවානේ. හැරිලා ආපහු ඔය සක්මන් මළුවේ එහාට මෙහාට ඇවිදිනකොට අර හුඟක් අය මොකද කරන්නේ අර හැරෙන වෙලාවේ විතරක් චුට්ටක් හරි මෙහෙම කරලා බලනවා. හරිද? පොඩ්ඩක් හරි බලනවා. අන්න ඒ තමයි නොබලා ඉන්නම තියෙන බැරිකම. නොබලා ඉන්න තියෙන බැරිකම පින්නත් නේ මෙන්න මේක අපි හොඳට තේරුම් ගත යුතු තියෙනවා. හරි තේරුම් ගන්න ඕනේ අපි තුල තියෙන කාමචන්ද කියලා මට එක දිගට මොන හරි වැඩක් කරන්න බැයි නම් මට ඒ වටපිටවත් බලන්නේ නැතුව ටිකක් වෙලා හරි ඉඳ වෙන භාවනා කරන කෙනෙකුටත් එහෙමයි. ඉතින් එහෙම අපි හිතමුකෝ එක දවසක් ගත වුණා කියලා හුඟක් අයට Taman කැමති අය හම්බුනේත් නෑ, කැමති කෑමක් හම්බුනේත් නෑ. සාමාන්‍ය වශයෙන් කාලා ඉන්න උනා. සමහර අය ඉන්නේ රහට, ඒ කියන්නේ ගුණවන්ත කෑම ලැබුණට බෑ රහට කෑම ලැබුණ නැත්නම් මහා ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඇතුළාන්ත ගිනි ගන්නවා වාගේ ඒ කාමචන්දය ක්‍රියාත්මක වෙනවා. ඉතින් විශේෂයෙන් භවනා කරන යෝගීන් විදිහට භාවනාවේ යෙදিলা ඉන්න විදිහට මේ අල්පේච්ඡ ජීවිතයක ඉන්න බැරි වෙන්න හේතුව තියෙන කාමච්ඡන්දේ වැඩිපුරම. හරිද? Tamanට අර දේවල් උනේ මේ දේවල් උනේ මේ විදිහට උනේ මේ විදිහට උනේ කියලා එච්චර ලොකු වමනාවක් එනවා නම් ඒක පැහැදිලිවම Tamanට තියෙන මේ පංචකාම ගුණයන් කෙරෙහි තියෙනා වූ තණ්හාව. එතරයි. ඒකයි කැමැත්ත කියලා කිව්වේ. පංචකාම ගුණයන් කෙරෙහි තියෙනා වූ තණ්හාව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා දේවල් පිළිබඳව තියෙන අධිකතර වූ තණ්හාව තමයි මේ කාමච්ඡන්දේ. ඉතින් ඒකට ආහාර ඉල්ලනවා හැම වෙලේම මේක පෝෂණය කරන්න කියන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ බලන්න අපි හැමදාම කියන දෙයක් නමුත් මතක් කරන්න ඕනේ මේ කාමච්ඡන්දය පෝෂණය කරන්න නැත්නම් කාමච්ඡන්දයේ තියෙන ස්වභාවයන් තේරුම් අරගෙන සාමාන්‍ය පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයා මේ කාමච්ඡන්දය නැති කරගන්න කරන්නේ ඒ කියන්නේ ඇතුලෙන් ගින්න වගේ ඇවිලෙනකොට ඒ ගින්න දුරු කර ගැනීම සඳහා කරන්නේ සැබවින්ම මේ තමන්ගේ අභ්‍යන්තරගතව තියෙන මේ ආසාවන් වලට අදාළ රූප හොයාගෙන යනවා, ශබ්ද හොයාගෙන යනවා, ගන්ධ හොයාගෙන යනවා, ඒවා පෙන්නනවා, අස්සනවා, වින්දනය කරනවා. එතකොට ඒ ඒ විදිහට වින්දනය කරනකොට අර කාමච්ඡන්දාදිය අර ගින්න ඕ නිවෙනවා ටික ටික. නිවුනට ඒක ඊට පස්සේ එන්නේ තව ලොකු ප්‍රහාරයක් එක්ක. ඒ කියන්නේ ඊළඟ වතාවේදී මේක ලබා දෙන්න ඕන ඊට වැඩිය දැඩි ආසාවකින් පෙරෙනවා ලබා නොදුන්නොත් ඊට වැඩිය ලොකු ගින්නකින් පෙරෙනවා. ඉතින් ආයසරයක් ලබා දෙනවා. ආයසරයක් ලබා දෙනකොට මොකද වෙන්නේ? හ්ම් ආය අඩු වෙනවා මෙන්න. මම ඔබ කියන්න දෙයක් නැහැනේ. මේකනේ ස්වභාවය. එතකොට මෙන්න මේක දැනගන්න ඕනේ මේක අනතුරක් කියලා කියන්නේ මේක ටික ටික ටික ටික ටික ටික වර්ධනය වෙලා පින්වත් මේ මොකද වෙන්නේ ටික ටික ටික ටික වර්ධනය වෙලා අවසානයේදී ගැටලුකාරී තත්යකටමපත් වෙනවා හදන්නවනේ තණ්හාව උපාදාන බවටමපත් වෙනවා උපාදාන බවටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ මසුරුකම් රැක්ම ඒ වගේ තත්ත්වයටපත් වුණාට පස්සේ දඬු මුගුරු අතට අරගෙන ඒකුත් අවියායුධ සැත් අරගෙන සටන් බිමට බහිනවා ප්‍රාණඝාත කරනවා හොරකම් කරනවා කාමයේ වර්ධව හැසිරෙනවා බොරු කියනවා ඇත්තිතරම් බොරු කියනවා ජීවිතය මහා අනතුරකටපත් කරගන්නවා. ඉතින් අන්න ඒ අනතුරකටපත් කරගන්නවා කියන එක තමයි. එහෙනම් මේ විදිහට තමන් ඉස්සෙල්ලාම තමන්ට මේ සියුම් තනකින්වත් මේ හිත රිංගා යන්නට නොදී ආරක්ෂා කර ගැනීමට ඕන කරන මානසිකත්වය හදා ගන්න වෙනවා. එනකොටම එනවා කියලා දැනගන්න පුළුවන් තත්යකට මේක තමයි කාමච්ඡන්දය කියලා දැනගන්න ඕන තමන්ට කෙටියෙන් කියනවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියලා කියන මේ පංචකාම ගුණයන් තමන්ට නොලැබෙන අවස්ථාවවලදී ඒවා වෙනදා වාගේ ලැබෙන්නේ නැති වෙනකොට ඇතුළ ගිනි ගන්නවා නම් ඒ වගේම වෙන් වෙලා ඉන්නකොට රත් වෙනවා නම් දැවෙනවා නම් පිච්චෙනවා නම් මේ තීව්‍ර කටුක මාරාන්තික වේදනාවක් නැති වෙනවා නම් රත් වෙනවා නම් දැවෙනවා නම් පිච්චෙනවා නම් තීව්‍ර කටුක මාරාන්තික වේදනාවල් ඇති වෙනවා නම් පින්වත්නි අනිවාර්යයෙන්ම ඒ ගැන අපේ අවධානය යොමු කරන්න වෙනවා මේ තියෙන භයානක තත්වයක් මේ අනතුරක් මෙන්න මේක හින්දා තමයි මට යන්න බැරි වෙලා තියෙන්නේ නිවන් මඟ මගේ වාහනේ ලෝකෙට මට යන්න බැරිලා තියෙන මෙන්න මේක හින්දායි කියලා. දැන් ඉතින් බලමු අපි මේකට හේතුව මොකක්ද කියලා. ඉතින් මේවා නැති කරන්න නම් හේතුව දැනගන්න ඕනේ. එතකොට ඊළඟට තව එකක් තමයි මේවා අනතුරු දැනගන්න මේවා ආදීනව මේ කතා කරන ගමන් ආදීනවයන් කතා කරනවා. ඒ වගේ මේවායින් අත මිදීමේ ආනිසංසයන් අපි මේ සූත්‍රය පුරාවට මේ කතා කරනකොට අපිට දැන් කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ ආදීනවය කතා කරා දැන් Tamanට අනුන්ට දෙපැත්තටම වගේම දන්න ටිකවත් අමතක වෙනවා කියන එක කතා කරේ ඒක ලොකු ආදීනවයක් නේ සංගාරව සූත්‍රයේ තියෙන තේරුම් ගත යුතුම දෙයක් ඒක. ඉතින් ඒකින්ද මේක අයින් කරගන්න මේකට හේතු වෙන්නේ මොනවද කියලා බලා ගන්න ඕන. මොනවද හේතු වෙන කාරණා විශේෂයෙන්ම පොදු වශයෙන් ක්‍රියාත්මක වශයෙන් මොකක්ද හේතු වෙන්නේ මේ කාමච්ඡන්දයට අත්ති වික්කවේ සුබ නිමිත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උපාදාය උපන්නස්සවා කාමච්ඡන්දස්ස බියෝ භාවාය වේපුල්ලාය මේ කියන්නේ සුබ නිමිත්තත් අයෝනිසෝ මානසිකාරයත් කියන කාරණා දෙක. ඒ කියන්නේ මේ වස්තුන් කෙරෙහි නුසුදුසු පරිදි මෙනෙහි කිරීම සිද්ධ කිරීම. ඒ කියන්නේ මේ වස්තුන් සුබ වශයෙන් දක්න පළවෙනිම මේවා යහපත් විදිහට දකිනවා හොඳ වශයෙන් දකිනවා දැකීම ප්‍රියයි මේක කොච්චර හොඳ දෙයක්ද කියලා වැරදි වැටහීමක් ඇති කරගන්නවා කියනවාත්. වැරදි විදිහට දැකීම පළවෙනි එක එතන එහෙනම් අපි විසඳ ගන්න වෙනවා. හරිද? ඊළඟට ඒ දැක්ක දේ ගැන තමන්ගේ මානසිකාරය නැවත නැවත නැවත නැවත දකින්න එහි තියෙන සුබ ගතිය ඒ කියන්නේ ලෝභ වැඩි වෙන විදිහට තව මෙනෙහි කරනවා. කොච්චර ලාභයක්ද මට මේ වගේ වස්තුන් ලැබීම කියලා ජීවී අජීවී වස්තුන් ගැන නැවත නැවත මෙනෙහි කරන මේවා නැති වුණොත් එහෙම මොකද කරන්නේ කියලා නැවත නැවත මෙනෙහි කරනවා. එවැනි මෙනෙහි කිරීම බහුලව බහුලව සිද්ධ කිරීමෙන් නූපන් කාමච්ඡන්දය උපදිනවා. උපන් කාමච්ඡන්දය ඊ타ත්ම ප්‍රබල තත්වයකට යනවා. විපුල තත්වයකට යනවා. ඉතින් ඒක උපාදාන වෙලා බොහෝ කරදරකාරී තත්වයකට පත් වෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ මේ ආදීනව ආනිසංශ මෙනෙහි කරමින් ඒ යම් කිසි ආස්වාදයක් Tamanට මේ වාගේ තියෙනවා නම් අන්න ඒ ආස්වාදය මොකක්ද කියලා හොයලා බලන්න ඕනේ. ඒ ආස්වාදය ඇති වෙන්නේ ඒවා සුබ වශයෙන් ගන්න හින්දා. ඒක හින්දා මේ වස්තු ගැන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන්, ඒ වගේම අසුබ වශයෙන්, ආදීනව වශයෙන් මේ විදිහට මෙනෙහි කිරීම සිද්ධ කරලා මේවා ඉවත් කරගන්න ඕනේ. හරිද? දැන් බලමු අපි ඒ ඇත්තටම தත්ත්වය ඒකනේ. ඒ කියන්නේ ඒවා එකක්වත් නිත්‍ය නෑ. දැන් සාමාන්‍ය පුද්ගලයාට මේ වස්තුවක් අරමුණු වුණාම ඒක නිත්‍යයි කියලා හිතෙනවා. ඒ වස්තුව නිත්‍යයි කියලා හිතෙන එක ඊළඟට ඒක සුබයි කියලා හිතෙනවා. ඒක ආත්මයි කියලා හිතෙනවා. ඒක සැපයි කියලා හිතෙනවා. ඒතකොට ඒව ඔක්කොම වැරදි සිතුවිලි. ඉතින් සැබෑවටම මේ තියෙන සියලුම වස්තු ගත්තොත් ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි ඒ ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒක හිතට නැගෙන විදිහට හිත සකස් කරන්න වෙනවා. හරිද? ඒක වහ වහාම නැගෙන විදිහට හිත සකස් කරගන්න වෙනවා. අපි නිකන් ඉස්සෙල්ලාම මේ අසුභ මානසිකාරයේ යෙදීමේ මේ ශරීරයක් පිළිබඳව මනුෂ්‍ය ශරීර පිළිබඳව ගමක ජීවි වස්තුන් පිළිබඳව සුභ හැඟීම කියන එක ප්‍රබලවම තියෙන දෙයක් මේ කාමචන්දයේ. ඉතින් මෙන්න මේක අයින් කරගන්න විදිහක් ගැන ඉතාලම කෙටියෙන් සාකච්ඡා කරමු. මොකක්ද මේ කතා කරන්නේ කරුණ ටික ලියාගන්න නම් නෙවෙයි. මේ පුහුණුවක් ගැන කතා කරන්නේ අපි සාමාන්‍ය කතාවකින් ඔබට ගිය මානසිකාරයක් සකස් කර ගැනීම පිළිබඳව කතා කරන්නේ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? පළවෙනියෙන් කමඨහනක් අහගන්න ඕන පින්නත් නේ. අර අර උදාහරණයක් චුට්ටක් යන් ආශ්‍රයයක් දැන් මේ සුබ හැඟීම එනකොට ඇවිල්ලා ඒ ගැන මෙනෙහි කිරීම සිද්ධ වුණොත් මේක ප්‍රබල වෙලා ලොකු වෙලා ගැටලුවක් එනවා. හරි. නැති ප්‍රශ්නයක් නැති වෙන්නේ අපේ වෙනත් මේ බලන්න හොඳට හිතලා මේ වෙනකන් උපාදානීය වෙලා නැති නැත්තම් මට තණ්හාව ඉපදිලා නැති බැඳීම් ඇති වෙලා නැති ජීවි වස්තුවක් අපි පුද්ගලයෙක් කියලා හිතන්නකො. එහෙම බැඳීමක් ඇති වෙලා නැති නැත්තම් මේ තිරිසන් සත්වයෙක් කියලා හිතන්නකො. දැන් සමහර වෙලාවට තිරිසන් සත්තු ගෙවල් වල සකස් කරනවා. ඉතින් වෙන කොහේ හරි ඉන්න තිරිසන් සතෙක් වාහනයකට යට වෙලා වගේ මොන හරි වෙලා මේ පරල ගියොත් එහෙම ඉතින් ඒ තරම් ප්‍රශ්නයක් නැහැ. දැකලා අයියෝ අර සතා පව් අපේ කියන විතරයි. හැබැයි මෙහි gedara හුරතල් වෙලා එක එක එක ආකාරයක ආකාරකම් කරලා ඉන්න සතා යම් විදිහකින් නැති වුණොත් එහෙම මොන තරම් ලොකු දුකක්ද සමහර අය ගොඩාක් දුකටපත් වෙන ඒ වගේ දේවල් වලදී පවා ඒ තමයි පරිස්සම් නොකරපු හිත පරිස්සම් නොකරපු හිත මේ අනවශ්‍යම දේවල් වලට පවා බැඳීම් ඇති කරගෙන මේ අනිත්‍ය ලක්ෂණය පොඩ්ඩක්වත් හිතලා නැහැ දුක්ඛ ලක්ෂණය හිතලා නැහැ අනාත්ම ලක්ෂණය මෙනෙහි කරලා නැහැ අසුභ ලක්ෂණය මෙනෙහි කරලා නැහැ ඒක හින්දා මේ භයානක ක්‍රියාවන් සිද්ධ කරගෙන ඉන්නේ භයානක අඩවියක පින්නත් මේ බැඳීම් එක්ක ඉන්නවා කියලා කියන්නේ කොයි මොහොතේ මහ භයානක අනතුරක් වෙයිද හිත කඩාවැටෙන අනතුරක් වෙයිද කියලා කියන්න බෑ එහෙම බොහෝ අනතුරු සහිත වස්තුන් එක්ක ගනුදෙනු සහිත මේ ජීවත් වෙන ජීවිතය කොච්චර භයානකද බලන්න හැඬිලි දෙඩිලි වැළපිලි අනාගතේ එන්න තියෙන දේවල් Taman හඳුනා ගන්න ඕනේ. මට මේ වගේ ගැටලුකාරී මට මගේ මවතුමියගේ වෙන්වීම, පියතුමාගේ වෙන්වීම, අහවල් අහවල් අයගේ වෙන්වීම කියන ඒවා. අපි ඒවට මුණ දෙන්න තියෙනවා. එහෙනම් දැම්මම ලෑස්ති වෙන්න ඕනේ. හිත අනාගතයේ එන්න තියෙන අනතුරු ඒ අනතුරු සමහර අනතුරු තියෙන්න පුළුවන් තමන්ගේ ළඟින්ම ඉන්න කෙනෙක්ගේ හදිසිම ඊටාම ප්‍රබල වියෝවකින් කෙනෙකුට සමහර විට උන්මත්තක භාවයකට පවාපත් වෙන්න පුළුවන්. ඒකයි සමහර මිනිස්සු සමහර දේවල් හින්දා ජීවිතේ පවා නැති කරගන්නේ. ඉතින් මේ වගේ தত্ত্বයන් ගැන අපි ඊ타ත්ම ප්‍රබලව හිතලා බලලා ඉක්මනින්ම වඩා ඉක්මනින්ම මේ தত্ত্বය මේ අනතුරු වෙන්න දෙන්නේ නැතුව පරිස්සම් කරගන්න ඕනේ. එතකොට මොනවද? සුබ නිමිත්ත වෙනුවට අසුබ නිමිත්ත ඇති කරගන්න ඕන. අත්ති භික්කවේ අසුබ නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. අයමහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්ද අනුපාදාය උපන්නස්සවා කාමච්ඡන්ද පහානායන බීව භාවය. එහෙනම් කාරණා දෙකක් අසුබ නිමිත්තත් යෝනිසෝ මනසිකාරයත් ඇති කරගන්න ඕනේ. දැන් අපි මේ අසුබ නිමිත්ත සහ යෝනිසෝ මනසිකාරය ඇති කර දැන් අපි දන්නවනේ. දැන් අර උදාහරණයක් යනවා කියලා කියන්නේ අර වාහනේ එළවන කතාව වගේ තැනකට යනවා. හ්ම් දැන් දන්නවා දැන් වාහනේ ක්‍රියාකාරීත්වය ගැන දන්නවා. දැන් කරන්න ඕන දේ දන්නවා. අනතුරක් වුණොත් තිරින්ග තද කරන්න ඕනේ. ඒ ටික දැන් කියලා දීලා තියෙනවා. ඒ වගේ තමයි දැන් ඔන්න අපි කතා කරලා තියෙනවා. සුබ නිමිත්ත හරියන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාරය හරියන්නේ නැහැ. ඒ වෙනුවට පුද්ගලයෙක් පිළිබඳව අසුබ නිමිත්ත එන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය එන්න ඕනේ කියලා දැන් කරුණු දැනගත්තා. තවත් කරුණු තියෙනවා. අපි මේ දෙක විතරක් ඉස්සෙල්ලා ගමුකෝ. එතකොට මේක අදාළ වෙලාවේදී ක්‍රියාත්මක වෙන විදිහට දැන් හදන්න වෙනවා. එහෙනම් අසුබ නිමිත්ත පුහුණු කරන්න වෙනවා. මොනව වෙනකන්ද? සුබ නිමිත්තක් එනකොටම අසුබ නිමිත්ත ඇවිල්ලා විසඳුමක් විදිහට ඒක ලැබෙනකන් පුහුණු කරන්න වෙනවා, පුරුදු කරන්න වෙනවා. එහෙම පුරුදු කරන එක ගැන එන්න බලන්න සිද්ධ වෙන විදිහ කොහොමද කියලා අපි බලමු. එකින් එක එකින් එක මේ කෙටියෙන් ඉතා කෙටියෙන් අසුභ භාවනාව ගැන කතා කරමු. හැබැයි අසුභ භාවනාව ගැන දිගින් දිගට කතා කරන්නට සිද්ධ වුණොත් අපේ කාලය අතිවිශාල වශයෙන් වැය වෙනවා. ඉතින් එහෙම නොවි දන්න දේ භාවිතා කරන හැටි ගැන